නිවන්නදීම ප්‍රමාද කරන කරුණක් පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා නිවන් ලබා ගැනීම අපහසු වන දෙයින් ඒ කරුණ සම්බන්ධයෙන් සරල විස්තරයක් දීපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ප්‍රඥාවෙන් වෙන ප්‍රතිවර සිත දෝවන්නේ නැතුව තියෙන දේන ඒ කියන කරුණ කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් ඇතිවෙන පමණයි මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා අද අපි කතා කරන්න කියන්නේ ප්‍රඥාව කියන්නේ ප්‍රශ්නක් තියෙනකන් සරල අදහස නැති දෙයක් තියෙනවායි කියලා පෙන්වන්න කරලා මේක සත්‍යයක් වශයෙන් ලෝකයේ පිළිඅරගෙන ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන් නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා කියලා ලෝකයා පිළිඅරගෙන තියෙනවා සම්මත වශයෙන් මේක පිළිඅරගෙන තියෙනවා. මෙන්න මෙවැනි දේවල් වලට තමයි ප්‍රශ්නයක් කියන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් මේක තේරෙන්නේ. අපි ගමු මේකේ කියලා උදාහරණයක්. මේකේ කියලා සත්‍ය වශයෙන් එකක් නෙමෙයි. ඒකේ තියෙනවා ඒකේ තියෙන ලෑලි ටික බලලා පැත්තකින් කියවනම් කකුල් හතර බලලා පැත්තකින් කියවනම් ඒ දීපයන් ටිකක් මේ ගොඩක් මේ ආකාරයක සබහනට ගන්නවා සැකසුනාට පස්සේ අපි ඒකට මේකේ කියලා කියමු කියලා සම්මුතියක් ඇති කරගෙන තියෙනවා මේ සම්මුතිය පිළිබඳ අපි මේකේ කියනකොට අපේ සිතට සටහනක් එනවා මේකේ කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා මේ මේකේ කියන එක ප්‍රඥාක්ෂය සත්‍ය වශයෙන් නැති දෙයක් නමුත් තියෙන බව පේනවා ඒකේ ඇත්ත වශයෙන්ම පරමාර්ථ වශයෙන් එකක් නෙවෙයි. දැන් තව උදාහරණයක් අපේ අත කියලා ගන්න උදාහරණයක්. අත කියලා එකක් සාමාන්‍ය ලෝක සත්‍යයට ඕනම කෙනෙකුට අත කියවම මේන් කියලා තේරෙනවා තේරෙනවා. නමුත් සත්‍ය වශයෙන් අත කියන දෙයක් නෙවෙයි. ඇත්තේ අත කියලා කියන ප්‍රඥාත්මක සම්මයි. දැන් ඒක අපි විශ්ලේෂණය කරලා බලුවොත් එන අපේ තම අතේ තියෙන උඩ සම්මා ගලවලා පැත්තකින් තියෙනවා. ඊට පස්සේ කියන මාස්තිල දාලා තවත් කොටසකින් තියෙනවා. නහර ටිකක් දාලා පැත්තකින් තියෙනවා. එතකොට ටිකක් පැත්තකට දානවා. මේ ආදි කොටස පැත්තකට දානවා. ඒකේ තියෙන මේද වෙන කොටස් තවත් පැත්තකට දානවා. ලෝම වෙන තවත් තියෙනවා නම් ඒවත් පැත්තකට අපහැරෙන්න. මේ කොටස් ටිකම අයින් කළොත් එහෙම ඔය අත්ති කියන එක විද්‍යමාන වන්නේ. ඒක දෙස්සන්නේ. ඒ අත සැදලා තියෙන්නේ මේ වාගේ කොටස් සාහසයක. ඒතකොට මේ අත කියන එක ප්‍රඥාක්තිය. සම්මත කරගෙන තියෙන සත්‍යයක්. නමුත් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. එතකොට මේ සම්මාසනහාර ඇට මේ ආදි වශයෙන් අපි කියන කොටස් වෙන මේ හැම එකක්ම සම්මුතිය ප්‍රඥාක්තිය. කියන්නේ සම කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ එතන ප්‍රඥාත්‍යයක් තියෙන්නේ. ඒ සම කියන එක අපි දැනුවත් වෙනවා මේකට තේරෙන්න ඕන. සමේ වතුර ගතියක්, සෙත ගතියක්, සෙතමනියක් කියනවා. මේක ඒ කියන ආපෝගතිය වතුර ස්වභාවය. මේ සමේ සීතල ගතියක් නැත්නම් වස්න ගතියක් දෙන එක තමයි කියන්නේ තේජෝ ගතිය. ඒ වගේම මේ සම්මා සිම්බිලා තියෙනවා. සිම්බිච්ච නිසා ඉතින් වායෝදා කියනවා. මේ සම්මා වේදනාට පස්සේ කොනවා පිටිකරන පස්සේක පස්සන පද්දයට පස්සන. දැන් තමහරුගේ දින බොමෙන් තැන්වල වාස්කම වේදනාට පස්සේ බෙලෙන්න කන්දේ කරගෙන අපේක පෝරලා පිටිකරන පස්සේට පස්සන කරනවා. මේවා පඨවි ධාතු. එතකොට මේ සමේ තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන කොටස් හතරක්. මේ කොටස් හතරෙන් හැදෙච්ච නිසා මේකට සම කියලා මම කියවට සත්‍ය වශයෙන් කියන්නේ මූල ධාතුවට පමණයි. දැන් එතකොට සම්ම කියන එක අපි නැති වුණත් ඉතින් සම්ම කියන ප්‍රඥාතිය අපි අපේ හිතෙන් දැන් අයින් කරන්නත් පුළුවන් මොන හරියට දැක්කොත් ප්‍රඥාව. එතකොට දැන් තියෙනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන මූල ධාතු අතර අදී මේ සැදීනේ සෑම වස්තුවක්ම මේ ලෝකේ රූපයක්ම සැදී තියෙන මූල ධාතු වලින් තමයි. තමයි. එතකොට මේ මූල ධාතු වල අපි පඨවි වලට පඨවි ධාතු කියලා කියනවා කියන ඉස්සර ඉඳලා සම්මත කරගන්න. ඒකට පඨවි ධාතුව කියන එකත් ප්‍රශ්නයක්. ආපෝ ධාතුවට අපි ඉස්සර ඉඳලම සම්මත කරගෙන තියෙන අපි මේකට ආපෝ ධාතුව කියලා මේවහාර කරමු කියලා. ඒ ආපෝ ධාතුව කියන එක ප්‍රඥාන්තියක්. ඒ වගේම තමයි තේජෝ ධාතුව, වායු ධාතුව කියන සිත ධාතු කොටස් දෙකක් ප්‍රඥාන්තියක්. දැන් අපි මේ කොටස් හතරක් පටලී ආපෝ තේජෝ වායු කියන මේ ප්‍රඥාත්මය සංකල්පනාව සමින් කරනවානේ අපිට දැන් මොනවද කියන්නේ. දැන් මේ සංකල්පනයි අපි මේ බලන්නේ. එතකොට එතන තියෙනවා නිරන්තරයෙන්ම ඇති වෙන්නේ නැති වෙන්නේ ඇති වෙන්නේ නැති නැතිවීම යන ක්‍රියාදාමයක්. මේ නිරන්තරයෙන් නැතිවීම නැතිවීම යන ක්‍රියාදාමයම තමයි අපි මේ පඩමි ආපෝ තේජෝ වායු වශයෙන් වෙන් කරලා බෙදලා දැනගන්නේ. මේ පඩමි දහස් වන නිරන්තරයෙන් නැතිවීම නැතිවීම යන ආපෝ තේජෝ වායු කියන සසදාතු අතර අතිරේකයෙන් විසාරයෙන් නැතිවීම නැතිවීම යනවා. එතකොට අපිට අර පටවි වෙනුවට අපිට දැන් කියන්න පුළුවන් මෙතන තියෙන්නේ ඇති වෙන නැති වෙන ක්‍රියා මාත්‍රයක් කියලා. ඒකත් ප්‍රඥාවක්. අපි ඒක හඳුනා ගැනීම සඳහා ඒ හඳුනා ගැනීමට අපි ව්‍යවහාර කරන වචන ටික. අපි හඳුනා ගැනීම සංඥා මාත්‍රයක්. ඒකත් එතකොට ප්‍රඥාවක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා සයිස ක්‍රියාදාමයක් කියන එකත්. මේකත් අපි අනුගමනය කරන්න තියෙනවා. එතකොට මෙතන කියන්න දෙයක් නැහැ නේ. කියලා අන්න එහෙම හැඟීමක් එනවා. ඒ කියන්න දෙයක් නැහැ කියන එකත් ප්‍රඥාවක්. මේකත් අනුගමනය කරන්න මෙතෙක් යන්තෙන් ඉඳලා නැහැ කියන්න දෙයක් නැහැ මෙතන ඉතන. මොකද කරගන්නට දෙයක් නැහැ. අරමුණු වල ඉන්නේ ඉස්සර කරලා දැන් මේ අරමුණු ටික අනිවාර්යයෙන්ම යන්නේ අනිවාර්ය අධ්‍යාත්ම වශයෙන් ඉස්සර යන්නේ නැත්නම් සිතට ඉස්සර වීක. මේ විදිහට තමයි සමයේ තියෙන සිත කොටස. ඒ කියන්නේ මස් කොටසක් ගත්තා, නහල් කොටසක් ගත්තා, ඇට ගත්තා, දෙයින් ගත්තා, මොළේ ගත්තා, කොමර කොටසක් ගත්තා. මෙතන තියෙන්නේ ඔය කියපු විදිහට බලන්න බලන්න ගියාම මොකක්වත් නැති ස්වરૂපයක්. නමුත් ඉස්සෙල්ලා මේක අක්ක් කියලා කියනවා, අම කියලා, මස් කියලා, නහල් කියලා කියනවා, දිස්සනවා. ඒ විදිහට ව්‍යවහාර කරලා ඒ විදිහට පිළිගත්තා. එතකොට මේක නිසා මේ විවහාර මාත්‍රයේ පිළිදලා තියෙන නිසා මේ ලෝක සත්‍යෝ සත්‍යයන්ද මේක ආත්මයක් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ ප්‍රශ්නයක් තියෙන්නේ කොටස් තුනක් කියලා මේක හොඳට අහලා තේරුම් ගන්න. සමූහ ප්‍රඥාක්තියක් තියෙනවා, සංකති ප්‍රඥාක්තියක් තියෙනවා, සංස්කාර ප්‍රඥාක්තියක් තියෙනවා. සමූහ කියන්නේ පොඩක් එකතු වෙලා ඒක රාශි ඉඳලා තියෙනවා. දැන් අර අපි යට තියෙන උදාහරණයක් ගත්තොත් එහෙම මේකේ අර හැම කියන එකක් සංඥාන්තයක් පටවිලා ඒක පටවිලා පොතේ ජෝවාල් කියන එකක් ප්‍රඥාන්තයක් ඒ වගේ මස්ලෙන් ආහාර ආදී ඔක්කොම කොටස් ගන්න. මේ ප්‍රඥාති රාශියක් එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මිනිසුන් ඒක පෙන්වන්න කරනවා නැත්නම් මේ දෙක හඳුනා ගන්නවා සත්‍යය හඳුනා ගන්න මේක අපේ කියලා. මෙතන ආශ්‍රයක එකතුවක් තියෙනවා. එතකොට එක එක හමුහරි මාංශවලහරි නාරහරි තියෙන ඊට පටලිය ආදී ධාතු කොට අපිට ගන්නට පුළුවන් නම් නිදි කටු තුඩක් අදට ඒකේ තියෙන රූප කොටසක්. ඉති කටයුතු දක්වන්නට ගාමඩා කුඩා එකක් ගන්න පුළුවන් නම් ඒකට අපි ගමු ඉති කටයුතු දක්වන්නට ගන්න පුළුවන් රූප කොටසක් තියෙනවා. මේකට අපි පරමාණු පිනවදී ගන්න බෑ ඒක වඩා හොඳ අවශ්‍යම පරමාණු පින. මේකවලන තේරුම් ගැනීමට පහසු සඳහා මේක තමයි රූප කලාපයක් රූප කොටසක් කියවල මේ වෙන්නේ රූප කොටස් මේ අත් කියන මේ කොටස තුල මේ රූප කොටසේ තුල කොච්චරනම් සංඛ්‍යාවක් තියෙනද කියලා කල්පනා කරන්න. සංඛ්‍යා කියන්නේ ඉලක්කම් වලින් කියන්න බැරි තරම් ප්‍රමාණයක් මෙන්න සමූහයක් එකතු වෙලා අපි මුලා කරනවා. මේකට කියනවා සමූහ ප්‍රඥප්තිය කියලා. දැන් මේක තේරුම් ගන්න තමයි තවස්සේ තියෙන එකේ මේ වගේ රූප පදාප අර ඉදකට සුදකට වෙන ගත හැකි වෙන සියුම් රූප කැලේ රාශියක් තියෙන මේ රාශිය මේකට කරලා ලෝක සත්‍ය අමුලා කරන සමූහ ප්‍රඥප්තියෙන් දැකියන. ඊළඟට මේකේ තියෙනවා සංසාන සටහනක්. අපේ කියන එක මෙන්න මේ විදිය දෙයක් කියලා අපේ හිතේ දැනගන්න තියෙනවා දෙකල තියෙනවා අල්ලලා තියෙනවා මේක තියෙනවා මේ විදියට ඒක යම් කිසි සතහනකට හැදිලා තියෙනවා මේ ප්‍රතිචේත අපි මේක අත්වල කියලා ඒ සතහනට රැවටෙනවා දැන් උදාහරණයක් වශයෙන් ගමු මෙතන කාන්තාවක් කියන්නේ වැඩිපුර අපි නෝ පිළිතුරක් කොටලා මේ කිව්වේ ඒක සංකේතිකර කොටලා පස්සේ ඒක තාම සියුම් පිටි අනු වශයෙන් ගන්න පුළුවන්. ජනරල් ඉස්සලා කිව්වා මේ දෙකට පොඩකට ගන්නවා වගේ තාම සුදුසු පිටි කොටස් පිටි පිටි කැලුවට ගන්න කොයිය කොටස් තමයි පිටි ටික. මේකට අපි පැනවා මිදක් දාලා එක්තරා ආකාරයකට තියලා ඔක අපි පැකුවත් තියෙන හතරස් වගේ නම් කිසි ආකාරයකට අපි ඔකට වෙන නමක් තියෙනවා. අපි ඕකම බුද්ධිකමක් තියෙන ඒකට තවත් නමක් කියනවා. එකම සිටින් එකම තැනින් දෙකේම තියෙන ගුණාත්මකකයේ හරි රසයේ හරි මොකකින්වත් කිසිම වෙනසක් නැහැ. නමුත් ඒකේ සත්‍යහන වෙනස් කරපු ගමන් අපේ හිතකට අනුවා කියන්නේ නැත්නම් අනිත් එකට අම්බලා කියන්නේ එතකොට අපේ හිත තුළ සම්මත උත්සාහ ප්‍රබේදයක හිත තුළ ජනිත වෙන මේ අනුවා කියන එක සමාන කරලා කියන ප්‍රතික්‍රියා උසස් එකක් වගේ එහෙම නේනකොට එන්න පුළුවන්. මෙතන දැන් මේ සංතානයේ තුලින් මිනිස්සු මුලා කරන ස්වරූපයෙන් දැනගන්න බෑ. මේ ආයතනයේ ඉතාම සරල උපමාවක් තියෙනවා. එතකොට මේ අත කියන එකේ සටහනක් තියෙනවා. ඒ ඒ සටහනට අනුකූලව තමයි මේ රූප කොටස් හැදිලා තියෙන්නේ. මෙන්න මේ සංස්කාර ප්‍රඥාප්තිය ලෝකයා වැටලා ඉන්නේ. මේක වඩා ගැඹුරුයි අනිත් කාරණාව සංකති ප්‍රඥාප්තිය. මේ අත්දැකීම එක ඇයි අපට නිරන්තරයෙන්ම තියෙනවා කියලා පේන්නේ. නිකන් රූපයන්ගේ ස්වરૂපය මොකක්ද නිරන්තරයෙන් නැති වෙන්නේ නැති වෙන්නේ නැනේක විද්‍යාඥයෝ පවායකාට පිළිඅරගෙන තියෙනවා සෑම මොහොතකම ඇති වෙනවා නැති වෙනවා ඉතින් ඇතිදේ නැතිදේ ගියාට මේ අදක් කැඳ වෙලාම පවතිනවා කියලා සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නාවක් නැති කෙනෙකුට තේරෙනවා ඇයි එහෙම තේරෙන්නේ මේ තේන්නේ මේ සංකති ප්‍රඥාක්තිය දැකීම නිසා. සංකතිය කියන්නේ දිගින් දිගට දිගින් දිගට බලාගෙන බලාගෙන යනවා. එකක් නැති වෙනවා එකක් නැහැ එකක් වෙනකොට තව එකක් වෙනවා එක නැති වෙනවා තව එකක් වෙනවා. දැන් උදාහරණයක් කියමු අපි පයිප්පින් වතුර ආවා. පයිප්පින් වතුර එනකොටම ඉස්සෙල්ලාම වතුර ටික පහළ ගියා ඊට පස්සේ තව වතුර ටිකක් උඩිනවා ඒකත් පහළ ගියා තවත් වතුර ටිකක් උඩිනවා ඒකත් පහළ ගියා. නමුත් මේ ජීවිතේ ක්‍රියාත්මක කරනකොට අතන වතුර ජනධාරාවක් වගේ වතුර ධාරාවක් වගේ අපිට දේශනා එකම දෙයක් වගේ. නමුත් එකම තප්පරයක්වත් තප්පරේ ලක්ෂයකින් එකකවත් එකම දෙයක් එතන පවතින්නේ නැහැ. හැම මොහොතකම පහළට පහළට වතුර කොටස් යන ඉමේජින් එකෙන් වතුර කොටස් එනවා. නමුත් මේ වේගවත් ක්‍රියාවලිය නිසා අපිට තේරෙනවා මේක එකක් කියලා. දැන් දවදායනක් අපි ගමු පහන් දැල්ලක් කනම් බලන්න. පහන් දැල්ලක මම පොතෙන් පහනක් හරි කවර එකක් හරි කමන්නේ. පහන් දැල්ලක් දෙක මුදින් බලන්න ඉන්න ගෙදර ගියාට පස්සේ යටින් යටින් ගෙන්දර ටික පස්සෙලා ඒක උඩට ගිහින් නිවිලා යනවා. ඊට පස්සේ හයත් යටින් බින්දර ටිකක් වෙනවා ඒක ගන්න යනවා. හයත් යටින් බින්දර ටිකක් වෙනවා ඒක ගන්න යනවා. මේ ක්‍රියාදාමය දීර්ඝවත් විදිහට අඛණ්ඩ ලෙසට දිගින් දිගට දිගින් දිගට ක්‍රියාත්මක වන නිසා අපට කියනවා මෙතන පහන් දැල්ලක් තියෙනවා කියලා. සත්‍ය වශයෙන් මෙතන පහන් දැල්ලක් නෑ. නමුත් ඒක දිස්සෙනවා පහන් දැල්ලා කියන්නේ පහන් දැල්ලා කියන්නේ ප්‍රඥාක්ෂයක්. ඒ නිසාම අපිට දිස්සනවා. එතකොට මෙන්න මේ වගේ අපේ තියෙන රූප කොටස දෙකකින් ඇති වෙන තියෙන තියෙන යනවා. ඒක නිසාම අපිට මේක එකම දෙයක් කියලා දැක්වෙනවා. මේ සමහරට අපිට හැම පොතේම කියලා තියෙනවා ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් වෙයි. සිත කියන එක සහ කය කියන එක. සිත කියන එක ඉඳාපිට සිත කියනකොට එහෙම සිතේ අවශ්‍යතාවය චිත්තක්ෂණයක් කියලා පොතේ දක්වන එක කියන්නේ එක තැනක් කියන්නේ නිගිත්න. ඕන සිදු කාල පරිච්ඡේදයක් තමයි සිත පවතින. සිතක් උපදිනවා පවතිනවා නැතිනවා. ඊළඟ සිත උපදිනවා පවතිනවා නැතිනවා. මේ විදිහට තමයි සිත දිගින් දිගට දිගින් දිගට යන්නේ ඇති වෙනවා පවතිනවා නැතිනවා. ප්‍රතිපාදයේ කියන වචනයකින් ගොත් පවතින එකට පිටි කියන්නේ පිට පවතිනාගේ පිටි කියන වචනයකින් ගොත් දැන් නැති විදිහකට බංග වෙනවා කියලා අපි තේරුම් ගන්න බංග කියන වචනේ කියවොත් මෙතන එකම චිත්තක්ෂණයක ඉතින් චිත්තක ආයත කාලයේ චිත්තක්ෂණය කියලා අපි මනින සාමසන කාලයක් මයික්‍රෝ සෙකන්ඩ් දක්වා සාමසන කාලයක් ඒකත් අනිවාර්යයි. එතකොට ඒක අපිට පොඩක් වෙනකොට බලන්න පුළුවන් උත්පාද සිටි බංගට. ඒ කියන්නේ ඉදීමක් සිටිනවා, පැවැත්මක් සිටිනවා, නැතිවීමක් සිටිනවා. මේ කාලතන එක හා සමානයි. දැන් පාන කාලයේ ටික කාලයේ ඊළඟ කාලයේ කොහොමද මෙන්න මේ චිත්තක්ෂණ පුඩා අනුසන තුනකින් හැදිච්ච ලොකු චිත්තක්ෂණ 17ක් තමයි රූපේ කාල කාලය කියලා දක්වලා තියෙනවා. දැන් රූපයට අවශ්‍ය කාලය චිත්තක්ෂණ 17. ඒ දෙක චිත්තස්කනේ කර උත්පාදිත බංග කියන කොටස් වෙනින් කළොත් කොටස් තුනක් කියන. එතකොට ඒ අනු කොටස් අනුව බලපුවා චිත්තස්කන සුබ චිත්තස්කන 51ක් කියන රූපයක ආයත කාලය. එතකොට මේ 51 නැතිවන්නේ 51 වෙනි තත්ත්වයට කැමී රූප කොටස බලනවා. ඒ 56 වෙනි தත්ත්වයට බහින රූප කොටස නැති වෙනකොටම ඒ එක්කන තවත් රූප කොටස නිර්මිත වෙනවා හැදෙනවා ඒ හැදෙන හේතු නිසා ඒකේ ආයතකාරී රූප අධිෂ්ඨාන කරනවා එතකොට අර 51ක් නෝ චිත්තස්සන 50 ඉඳලා එක දක්වා පවතින රූපකලාප පොඩක් තියෙනවා තියෙනවා. ඔය වෙන තියෙන දෙස්සන දානකන දකින්න. අර කනස්සක නැති වෙනකොටම නැති වෙන රූප කරාට නැත තියෙනවා. ඒ වගේ කාලේ නැවත දෙස්සන පහක් දුන්නා කනස්සක දක්වාම තියෙනවා. එතකොට මේ ක්‍රියාදාමයේ වේගෙන් වේගෙන් වේගෙන් සුදුසුදේ යනකොට මේක අපිට එක දෙයක් තියෙනවා කියලා පේනවා. එක දෙයක් වශයෙන් මේක දිස්සනවා. භාවනාව දිනු කෙනෙකුට සමාධිය දිනු කෙනෙකුට ප්‍රඥාව දිනු කෙනෙකුට ඔය උද්‍යප්ප ඥාන, භංග ඥාන, ඥාන ඇති කරගෙන ඉන්න විට තමයි අතදෙස බැලුවොත් තේන්නේ දහස් වරක් කෝටි වරක් කෝටි ප්‍රකෝටි වර ගණනක් මේ රූප කලාප ඉදිරි ඉදිරි විවිධ වෙන ආකාරයේ හයකක් තියෙනවා දැනෙනවා සිතටත් තියෙනවා මේ සිතට අවබෝධ වෙනවා මේක ප්‍රායෝගික වශයෙන් අත්දැකීමක් වුණා කියලා අර සිද්ධාන්තකමේ සිද්ධාන්තමය කරුණු ටිකක් තමයි කලින් කිව්වේ ප්‍රායෝගික වශයෙන් මේ විදිහට අත්දැකීමක් පුළුවන් එතකොට මේ අත කියන එක මේ ආකාරයෙන් දෙස්සන්නේ එකක් සමූහ වශයෙන් වැටලා තියෙන නිසා අනිත් එක සතහනක් වශයෙන් මුලක් කරලා තියෙන නිසා අනිත් අතින් නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් ක්‍රියාදාමයේ අතිවේගව ක්‍රියාදාමයේ නිසා අතක් තියෙනවා කියලා පෙන්වනවා. දැන් මේ මුළු ශරීරයම යොමු කරන්නේ තමන්ගේ ශරීරයේ මේ ශරීරය ගත්තට පස්සේ මේකේ ඔච්චර කැලේ කොටස් තිබෙනවා. කෙස්ලොන් මේ දවස් සම්මස්නාරය ඇටයට මුදුරු අපගොඩ හදවත් වෙන ආදී වශයෙන් කතා කරන කොටස් දෙකක් තියෙනවා දෙසිස් කොන කොටස්. මේ හැම එකකම බටරේ ආපහු තේජෝ වායු ආදී කොටස් තියෙනවා. මේ හැම කොටසකම අනු සුදුසු රූප කොටස් අනුව ගැලවෙත් නම් මුළු ශරීරයම මහා රූප කන්දක් වගේ විශාල මේ මහා රූප කන්ද වගේ රූප කොටස්. මේක තියෙනවා. එතකොට ඒක නිසා එක සමූහයෙන් බැහැලා තියෙන්නේ. සමූහයෙන් සමූහයක් එක්තරාශ වෙලා අපි කියන මෙතන පෙන්වන්න කරන මගේ කය මම කියන හැඟීම ඇති කරලා දෙනවා. ඊළඟට මේ රූපකය අපි සම්පූර්ණයෙන් ගත්තා මේකේ අංකෙසි මනසේ වෙන මනස සටහනකට ඇදලා තියෙනවා. මේ සමහරද දැකලා ඇතිව පොඩොල් වෙන අලවඩ පොළවේ යටට එනවා. එදිනකොට ඒකේ අංගිනි ගහට ගහට පොඩි පොඩි කෑලි ලොකු වලින් බෙදලා දෙන්න යනවා. මේ වගේම තමයි මට නම් තේරෙන්නේ මේ ශරීරයේ කෙනෙක් මට තියෙන්නේ කියලා. කියන දෙකට දෙපැත්තට කෑන් දෙකක් වෙනවා, කකුල් දෙකට දෙපැත්තට කෑන් දෙකක් වෙනවා, ඔළුව කෑල්ලෙන් තව පොඩ්ඩක් මගේ තේරෙනවා. ඉතින් මේ ඉස්සලම ඔෆිසේ ළඟේ කැඩෙන එක දැක්කොත් නෑ මම පිනිසන පිනිසන ගත්ත මොහොතේ ඉඳන් මේක අවබෝධ කරගන්න නෑට පුළුවන්. ඒක ඉස්සර ගන්න යන්නේ. එතකොට මෙතන මේ නම් කිසි සටහනක් තියෙනවා. මෙන්න මේ සටහනට වැටලා තමයි මෙතන පිළිමයක් ඉන්නවා මෙතන ගැහණියක් ඉන්නවා මෙතන මම ඉන්නවා මෙතන මගේ ශරීරය තියෙනවා කියන මුලාවට බහිනවා මේ මුලාවට බහිනකොට ආත්ම සංඥාව උතන පිළිදෙනවා මේ ආත්ම සංඥාව අයින් කරලා අනාත්මය අවබෝධ කිරීමෙන් පමණයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. අදුම වශයෙන් සෝවාන් වෙනකවත් අනාත්ම ලක්ෂණය දතේකමයි. ඒ සඳහායි අපි මේක මේ විදිහට දේශනා ඉදිරිපත් කරන්නේ අනාත්ම ලක්ෂණය මනස්පන්ද පිළිදීම සඳහා. එතකොට මේ රූපය මුළු වැඳම අපි දැන් ගත්තේ සතහනකින් වෙනවා. ඒ වගේම මේක නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යනවා. රාතේ රූප කොටස් නැති ඇති ඇති නැති නැති වෙනවා වගේ. ඒක නිසා මේක ඒනම් දිගටම එක දිගට පවතිනවා කියලා තේරෙනවා. නැති ඇති වෙන නැති වෙන රූප කොටස් නැවත නැවත ඇති වෙන්නට හේතු තිබෙන්න ඕනේ. අදේ සුඛව ඉදීම ඒ රූප කොටස ඇති වෙනවා නැති වෙන ඒවා ඇති වෙන්න හේතු තියෙනවා. දැන් උදාහරණයක් අපේ ශරීරයේ ගත්තොත් නැති වෙන රූප කොටස් වලට ඒ රූප කොටස් ඇති කරන්නට අපි ආහාර දෙන්න ඕන. ආහාරත් එක පැත්තක් තව තියෙන ආකාරම චිත්තේ වෙන හේතු. අපි ඉතාලම සරල එකක් ගත්තොත් ඕනාරික එකක් ගත්තොත් අපිට තියෙනවා ආහාර දෙන්න ඕන නැති වෙන නැති වෙන රූප කොටස් නැවත නැවත ඇති කරගන්න. ඉතින් දුන්න ආහාර ප්‍රමාණය අඩු වුණොත් එහෙම ශරීරයේ නැති වෙන රූප කලාපවලට ඒවා නිපදවන්නට තරම් ප්‍රමාණවත් ආහාර අපි කැපුවේ නැහැ. ආහාර පාන ආදී බෙහෙත් ආදී ඔක්කොම මේ ආහාර කියන වචනේ ඇතුළත්. එතකොට වෙන්නේ මොකද්ද? අර නැති වෙන රූප ඒ විදිහටම උපදවන්නට සත්‍යයක් නැති නිසා ඔන්න කෙට් වෙනවා කියලා කියනවා. දැන් අපි හිතමු මේ නැති වෙන රූප වලට වැඩි උපදවන්නේ නැති වෙන රූප උපදවන ප්‍රමාණය උපදවන්නට අවශ්‍ය ප්‍රමාණයට පැකින් ආහාර පාන ආදී ප්‍රක්ෂණ ලැබෙනවා. එතකොට වෙන්නේ මහත් වෙනයි කියලා කියනවා. ඊළඟට මේ නැති වෙන රූප කොටස අර කවර හේතුවක් අතිවිලා ආහාර පාන ආදී කවර හේතුවක් හරි කියලා ඇති කළත් ඒකේ ස්වභාවය තමයි හැම දවසම විද්‍යාවටම පවතින යන්නට මේ ලෝකෙ කිසිම රූපයක ප්‍රතිරමක් නැහැ. ජරාවට යනවා, ජරාවට යනවා කියන්නේ නාතිනවා කියන අදහස නෙවෙයි. මෝරණපත් දෙපත් වෙනවා. ඒ වගේම ඒවා විනාශ වෙන තත්ත්වෙට ජරා දින වෙලා නැවත නූපදින ආකාරයෙන් විනාශ වෙන තත්ත්වයකට පත් වෙන මේක ලෝකයේ තියෙන අජීවිතදී සෑම රූපයකම තියෙන ස්වභාව ධර්මයක්. එතකොට මේ ශරීරය තුළ තියෙන මේ රූප කොටස් උපදවන ඒ මෙරිමෙන රූප කොටස් වල තියෙන දිගින් දිගට පැවතීමේ හැකි ශක්තිය අඩු වෙලා යනවා. එතකොට මේ රූප කොටස් වලින් නැවත රූප උපදවන්නේ නැහැ. නැත්තම් ලැබෙන ආහාර වෙන පස්සේ නැතිලා කියන රූප කොටස් උපදවන්නට අධ්‍යක්. අපි මේ ඔක්කොම ලැබෙනවා දැන් රූප කොටස් උපදිනවා කියලා. මේ රූපවල තියෙනවා නැති වෙච්ච රූපයකම සමාන රූප කොටසක් උපදවනවා නම් එහෙම අපිට තියෙනවා මේ රූපේ හැමදාම එක විදිහට වගේ පවතිනවා. අපිට මේ නැති වෙච්ච රූප වලට වැඩි උපදින රූප මෝටපු වේවයි කියලා. ජරාවට පස්සේ කියන වචනේ පාවිච්චි කරනවා. ජරාවට පස්සේ කියන්නේ මෝරණ. එතකොට අපි අර ලපටි රූප නෑ මෝරන්න පටන් අපි මේ වයසට යනවා කියනවා නෝතන. ඕකයි කියනවා වයසට යනවා කියන කේ. අර නැති වෙන නැති වෙන රූප වෙනුවට ඉපදෙන්නේ අඳුන්ට වඩා මෝනක රූප, ලපටි රූප නෙවෙයි, තරුණ රූප නෙවෙයි මෝනක රූප කොට. ඒක නිසා එක වයසට ගියා කියන්නේ. ඊට පස්සේ මේවා උපදින ශක්තිය නැති වෙන ඕනෑම දෙයක ක්‍රියාකාරීත්වය දැනෙන කාලයක් ප්‍රවතිලා ඒක නැති කියන්නේ සාමාන්‍ය සිදුවීම සිද්ධාන්තයක්. මේ වගේ මේ රූප කොටස් වල නැවත නැවත උපද උපදවා යන ශක්තිය නැති වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි කොච්චර ආහාර පාන දුන්නත් මේ රූපේ අපට ඕන විදිහට මහත් කරවන්න අපමිය කරන්නට බෑ. මෙන්න මේ විදිහට රූපේ තියෙනවා සංස්කාරයේ ප්‍රඥාක්ෂිය ආකාර තුනක්. සම්මූල වශයෙන් තවටන සතහන වශයෙන් සංඛාන වශයෙන් ගවටනවා සංසති වශයෙන් දිගින් දිගට දිගින් දිගට අඛණ්ඩව දෙපෙළි පැවතියා මේ පැවතියා මේ ක්‍රියා ධර්මයේ කුලින් මිනිස රැවටෙනවා. මේ රැවටෙන නිසා මේක තුළ පුතෙක් ඉන්නවා මම ඉන්නවා ගහමියෙක් ඉන්නවා මිනිහෙක් ඉන්නවා කියලා මුලාවට ලෝක කොටස අල්ලාගෙන ඕනෑම කෙනෙකුට සිත මුලාවට පත් කරගන්නට පුළුවන් මේ සත්‍යය අවබෝධ නොවී තිබෙනකොට. දැන් මේ මම කියන කරුණ මේ ඇයට මේ විලාට කර්මද්දරට තේරෙනවා ඇති නැත්නම් නොතේරෙනවා වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ අවබෝධයෙන් මේ කරුණ බෙදවලට ගියාට පස්සේ හොඳින් කල්පනා අවබෝධයෙන් තව තවත් දුරට ගැඹුරින් හිතලා බලන්න මේ ඇයිදී අවබෝධයේ යන්තා ගැඹුරට තියනවා නම් ඒත් දුරට මේ කියන කාරණා මොකද්ද කියලා මෙයාට තේරෙනවා. මේවා වචන වලින් අපිට මේ අවබෝධය ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේක වැඩි සිහි වචන අපට ගන්න මේවා ප්‍රකාශ කරන්න. ඉතින් මේක තියෙන අවබෝධයේ ගැඹුරත්වය මේට වඩා ඉතාම ගැඹුරුයි. එතකොට දැන් මතන රූප කොටස් ඔන්න ඇති ඇති ඇති ඇති යන නැති නැති නැති යන මේ යම් කියන්නේ යමක් අනිත්‍ය නම් යද නිත්‍යං දන් දුක්ඛං කියලා බුදුහාමුදුරුවෝ වදානවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දැන් මේ රූපය මම කියලා හිතාන මගේ කියලා හිතාන ඉන්නා මේක නිරන්තරයෙන් නැති නැති නැති නැති යනවා. ඉතින් මේක Taman නැති වෙන එකක් Taman කියලා හිතුවොත් මේ රූපේද මගේ කියලා හිතුවොත් මේ මගේ බවන්නේ නැති නැති යනවා. එතකොට මේ නැති වෙන රූප කලාප උපදවන්නට අපි නොයෙක් දේවල් කරන්න ඕන. ආහාර පාන දෙන්න ඕන, දිවිත් දෙන්න ඕන, මොන්ති වස්ත්‍රාදී දෙන්න ඕන, නැත්නම් ඔය වැඩි පුඩ දෙන රූප කොටස් නැති කරන්න ව්‍යායාම වෙන දේවල් කරන්න ඕන. මේ දේවල් කර කර මේ ශරීරය පෝෂණය කරන්න දෙනවා. මේ පෝෂණය කරනවා කියන්නේ මොකක්ද? නැති වෙන රූප කොටස් ඇති කර ගැනීම සඳහා නැත්නම් අනවශ්‍ය රූප කොටස් නැති කර ගැනීම සඳහා කරුණ ලබන උත්සාහය. දෙහිස් කරන කරන්නේ ඒකයි. එතකොට මේ සඳහා නිකම්ම බෑ. මේවා කෑම බීම නිකන් දෙන්නට බෑ ඒවා හොයන්නට ඕන රැකී ආරක්ෂා කරන්නට ඕන මේක ආකාරයෙන් දුක් ගැට කම්කටොළු මේකට පිළිගන්නට සිටිනවා මේ රූපය උපාදාන කරගෙන මම මගේ කියලා හිතාගෙන ඉන්න පුද්ගලයාට ඒ වගේම රූපේ පැවැත්ම සඳහා විශාල දුකක් විඳින්නට වෙනවා රූපේ උපාදාන නොකරගෙන සිටින රහත් වෙච්ච පසේ දුවෙච්ච කෙනේ සම්මා සම්බුද්ධිය කියනකොට හරි රූපය පවත්වාගෙන යන්නට ඔය දුක අත්දකින්න සිදුවේ. ඔය දුක ගන්න කියන්නේ රූපේ පවත්වන්නට අවශ්‍ය කෑම බීම දෙන්න තියෙන ආහාර පාන ආදී දේශේ ආදී දෙන්න තියෙන ඒවා කරන්නට සාමෘතිකින් කොටන තින්ද බාධාදී ක්‍රියාදාන කරන තමයි දුක. එතකොට මේ විදිහට මේ ශරීරයේ මේ ආකාරයෙන් නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යනකොට පුළින්න සමන්ට අත්දකින්නට සිදුවන්නේ දුක. මේක මේ ශරීරයේ තුලින් ජරාවට පස්සෙලා ඇති වෙන දුක, නොයෙක් ආකාර ලෙඩ වෙලා ඇති වෙන දුක, පැවිලා බිඳලා ඇති වෙන දුක වාගේ නෙවෙයි. මේක ඉතහන සිවුණු තත්යක් මම මේ ප්‍රකාශ කරන්නේ කියන්නේ වතර විදිහ පවත්නකොට මේක ආකාර දුක් ඇතිවෙනවා ආඩිය දිගටම ඉන්න බෑ දුකක් හිටගෙන ඉන්න බෑ දිගටම දුකක් නිදාගෙන දිගටම ඉන්න බෑ දුකක් මොන දිගටම ගන්න බෑ සංගත වෙනවා තද වෙනවා මේක ආකාර දුක් ඇති තියෙනවා විපාකාර දුක් ඇති වෙනවා ඒ වගේම බඩගිනි දුක් ඇති වෙනවා රෝග දුක් ඇති වෙනවා නැතිනම් දුක දුරෙන් දුක් ඇති වෙනවා මේක ස්වාභාවික විපත් වලින් දුක් ඇති වෙනවා ඒක ආකාරයි මනුෂ්‍යයන්ගේ මනුෂ්‍යයන්ගේ දුක් වැටවට කෙනෙකුට පස්ස ගන්න සිටින මේ හැම දුකකටම අමතරව නැත්නම් මේ හැම දුකක්ම ඇතිවීමට හේතු වී ඇත්තේ අර නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙන මේ රූපස්කන්ධයේ ස්වභාවය. ඒක හැම වෙලාවෙම එක විදිහට කියනවනම් මේ ප්‍රශ්න මොකක්ද? නැත්නම් මේ නැති වෙන රූපේ දීම ඇතිලා යන එකක් ප්‍රශ්නයි. නමුත් මේ රූපේ අනිත්‍ය නිසා මේ මිනිසුන්ට ලෝක සත්‍යයට දුකක් විඳින්න දෙනවා. යද්දනුත්සං සම්දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකයි. එතකොට මෙතන යමක් අනිත්‍ය නම් මේක දුක නම් ඒක ආත්ම වශයෙන් මම කියලා මගේ කියලා මගේ ආත්මයක් කියලා සත්‍යයක් නැත්නම් පෝෂයක් කියලා ජීවියක් කියලා කමනාකාරී දෙනකෝ ග්‍රහණය කරන්න දෙකෙන් අල්ලන්න හැකියාවක් නැහැ ඒ මල් දෙනවනම් මෙතන තියෙන්නේ මෝඩකම එතකොට දැන් තමන්ගේ ශරීරය යන බැලුවත් එහෙම තමන්ට දෙවිලුන්න ඕන මේක නිරන්තරයෙන් නැති වෙති නැති නැති යනවා මම මේ කෑම බීම දිදී මේක පෝෂණය කරගෙන කරගෙන යන ඉඳලා මේක මෙහෙම පවතිනවා කොච්චර මෙහෙම කරන්නේ මේක ඇතිවෙනවා පවතිනවා නැති වෙනවා ඒකට කයතිලා තියෙනකොට මේක මම මගේ කියලා ගත්තා මගේ ආත්මය කියලා ගත්තා නැති වුණාට පස්සේ මම මගේ කියලා ගන්න තියෙන්නේ මොකක්ද සමුදානයක් ගණන් ගන්නම අපි මේකම ටිකක් මෙහෙමකට බලමු. පුංචි කාලේ ලදරු රූපය මේ හැම වෙලාවෙම අපිට තිබුණා. ලදරු කාලේ තිබ්බ රූප කොට ලදරු කාලෙම නැති වුණා. එකක්වත් දැන් නැහැ නේද? ඒක ඒකනේ නැතුව. එතකොට මේ ලදරු කාලේ තිබ්බ රූප කොටස් මම මගේ කියලා ඒ කාලේ ගත්තා නම් දැන් මේක බලුවාම මේක මොනවද ගන්න ඉතිරිලා තියෙනවා මගේ කියලා. මොකක්වත් ඉතිරිලා නැහැ. දැන් අපි ලොකු කීලා කරන 7 8 10 12 වගේ වයසේ රූපයක් ගත්තා. Taman ගැන තිබුණා හිතත්. මේකේ ගෑවි කීකදින රූප කොටස් ගෑවිලාවත් දැන් Taman ගැන කියන්නේ. ඒ ධාමයේ රූප කොටස් එතන මෙතනම නැතිව ගියා. ඔතන ඉදායක මම මොනවද කියලා ගත්තා. අද මම ඔය කියලා ගන්න කියලා. දැන් තරුණ අවුරුදු 16 17 18 වෙන මුහුද තරුණ වයසේ රූපයක් තිබුණා. මේ රූපය ඒ කාලෙම නැතිලා ගියා. දැන් බලපුවම මේ රූපය අපි ළඟ නැහැ. එතකොට ඒ රූපේ මම මේ කියලා ගත්තාම දැන් මම මගේ කියලා ගන්නක දෙයක් හිතේ නැහැ. දැන් කවර වාස්තුවේ මාක මහන්සි කියන සීම වාස්තුවේ තියෙන ඒ රූප කොටස තව අවුරුද්දකින් නැත්නම් අවුරුදු 5කින් 10කින් නෙවෙයි. ඒක තත්පරයෙන් බැලුවත් වෙනස් වෙනවා. ඉතින් ඒකම තාසලු කාලෙකින් බලලා තේරුම් ගන්න බැරි නම් අවුරුදු 5කින් අස්සේ පස්සේවත් තියෙන තාත් ගැන හිතලා බලන්න. එතකොට මේක මොකද්ද මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට තියෙන. මෙතන තියෙන අසන්න දේවල් ඔක්කොම අනාත්ම දන්න. මේ අනාත්ම ලක්ෂණය මත කරගන්නට බැරිකම නිසා මේ අනාත්මය කියන එක තේරුම් ගන්නට බැරිකම නිසාමයි අදුම වශයෙන් සෝවන්වත් වෙන්නට බැරි වෙලා තියෙන්නේ. ඊළඟ මාර්ගඵල ගැන කවර කතාවක්. ඒක නිසා සෝවන් වීමටවත් තමයි අවශ්‍ය වශයෙන්ම ඇති කරගත යුතු මේ අනාත්ම ලක්ෂණය පිළිබඳ පැහැදිලි අවබෝධයක්. එතකොට මේ රූපේ මේ ආකාරයෙන් Tamanda තේරෙන දොන සමූහ වශයෙන්, සංඛාන වශයෙන්, සංකති වශයෙන් තමයි මුලා කරලා තියෙනවා. මේක නිරන්තරයෙන් වෙනස් වෙමින් වෙනස් වෙනවා. ඒක Tamanda දිස්සන්නේ Tamange ප්‍රඥාව සහ සමාධිය. ඒ නිසා මේ නිරන්තරයෙන් අනිත්‍ය දැනසම මේක පෝෂණය කරන නරක බන් නැවත නැවත උපදවන්නට බලවත් වේසක් දුකක් ජීවිතාන්තේ දක්වාම කරන්නට වෙනවා. අද කරලා අද කළා ඇති කියලා හෙට නොකරින්නෙත් බෑ. අද කෑම ඇති හෙට කන්නට ඕනේ නැහැ කියලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ. ජීවිතේ තියෙන දෙකම ඔක කරන්න වෙනවා. ඔය දුක දුක දුක් සංදේශය ලං කරගන්නට වෙනවා. එතකොට මෙතන මේක මහා දුකක්. ඊට අමතරව මේක සමන්තෝන විදිහට පවතින දෙයක් නෙවෙයි. අපි කොච්චර ආශා කළත් මේ රූපේ අපිට මහත් වෙන්නේ නැතුව තියාගන්නට ඕන. කොච්චර තුනක් බඩවලින් මහත්ලා දෙනත් මිනිස්සු ගැන කැමතියි. ඉතින් මේක කොච්චර අසකරසිතින් කිසු කරන්නේ ඉතින් ඉතින් හොදයි ඉතින් ඔය කාබන්නේ මේ මහන්සියලා මහන්සියලා මහන්සියලා ටිකක් අඩු කරගන්න පුළුවන් ඒක වෙනම දෙයක්. නමුත් සමන්ද වෙන විදිහට මේ ඇතිවෙන්නේ නැහැ. සමන්ද වෙන විදිහට පවතින්නේ නැහැ. අනිත් එක තමයි මේ රූප කොටස් කොහෙවත් තිබිලා ආවෙත් නැහැ කොහාටවත් ගන්නෙත් නැහැ. ඒක හොඳට තේරෙනවා. මේ රූප කොටස් කොහෙවත් තිබිලා ආවෙත් නැහැ. මේ රූප කොටස් නැති වෙනකොට කොහෙට යන්නේ නැහැ. හරියට පහනක් නිවෙනකොට අපි ඒක පහනක් පත්තුපට නම් මෙතන ගිනි කෝරක් ගහලා ඒ පහන දැල්ලේ ඇති වෙන ගින්දර කොහෙවත් තිබිලා පහන් දැල්ලට ආවෙත් නැහැ. පහන් දැල්ල නිවෙනකොට ඒකේ තියෙන ගින්දර වෙන කොහෙටවත් ගියේ නැහැ. එතනම ඇති වුණා එතනම නැති වුණා. මේ රූපයේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න. උදාහරණ වශයෙන් මම කුසල ඉස්සන්නම ඇතිවෙන මම පිළිස්ස ගන්න අවස්ථාව කියලා හිතලා බලන්න. මම කලර රූප අවස්ථාව. මේ කියන රූප එකක්වත් ඉඳලා තිබුණා. කලින් තිබුණේ නැහැ. කලින් තිබින්නේ රූප පසුව හේතුන් නිසා ඇතිවන ඒ පසුව හේතුන් නිසා ඇතිවෙච්ච රූප මම මගේ මගේ ආත්මය සත්‍ය පුද්ගලෙක් ගත්තා. එහෙම ගත්තා නම් එතන තියෙන්නේ මොකක්ද? අන්න ක්‍රම මොකටද? මොකද මේක දකින්නට බැරි ප්‍රඥාව නැතිකම නිසා ඒ විදිහට මම මගේ කියන ආත්ම දෘෂ්ටියක පිටන්නේ. එතකොට මේ රූප කොටස කොහෙවත් තිබිලා ආවේ නැහැ නේතුණා. දැන් අපි හිතමු මහත්ලා විදිය දැන් කිස්තුණා. මේක කන්න දුර මොනවයි දෙයක් කියලා කිස්තුණා. මේ ඇගේ තිබ්බ රූප කොටස් කොහෙවත් ගියේ නැහැ. එතනම නිරුද්ධ වුණා. එතකොට මේ ඒ තැනම ඒ ඒ රූප කොටස් නිරුද්ධ වුණා. මේක හොඳට තේරුම් ගන්න මොහොනේ තියෙන රූප කොටස් මොහොනේම ඇතුලේ තියෙන තියෙනවා. ඒක කකුල් වලට පොඩට වෙන තැනක යන්නේ. පසුපසින් හරි තමයි ශරීරයේ කවරසනක හරි තියෙන රූප කොටස් අභ්‍යන්තරයේ තියෙන රූප කොටස් අභ්‍යන්තරයේම තියෙනවා. පිටසේ තියෙනවා. පිටසේ තියෙන රූප කොටස් පිටතම තියෙනවා. ශරීරයේ උඩ තියෙන කොටස් ඒ වෙනස් තැන වලම තියෙනවා. පහළ තියෙන පහළ තියෙන කොටස් තියෙන එතනම එතනම එතනම එතනම ඒ රූප ඉපදි ඉපදි බිඳි බිඳි බිඳි යනවා. මේ අපේටවත් ගියෙත් නෑ කොහෙන්වත් ආවෙත් නෑ. මේකට අයිතිකාරයෙක් නෑ. ඒක තේරුම් ගන්න කාරණ. මේකට අයිතිකාරයෙක් නෑ. මේ රූපේ අල්ලාගෙන මගේ මගේ මගේ කියලා හිතන්නේ. නමුත් ඒකට අයිති කරන්නේ නැහැ. තමන්ගේ ඇඟවලට බැලුවොත් එහෙම මහපොත ඉස්සලා මහත්කම් වලන්නේ. එතකොට එතෙන්දී ප්‍රසන්න විඥානය, ප්‍රසන්න විඥානය ගිහිල්ලා එල්ලුනේ අම්මා තාත්තගේ සංයෝජන නිසා විසදහතු කොටස් වල. ඒව එකක්වත් තමන්ගේ හෝ තමන්ට අයත් දේවල් නෙමෙයි. ඒ වගේ අයිතිකාරී කියලා කියන්නට කෙනෙක් නෑ. ඊට පස්සේ අම්මා ගන්න ආහාර පාන වලින් මේ ශරීරයේ අර මකල රූප අවස්ථාව වැඩිවෙන්නට පටන් ගන්නවා. ඒකේ අයිතිකාරයෙකුත් නෑ. අයිතිකාරය කියනවනම් කියන්න තියෙන අම්මලත් ආහාර පාන ඊට පස්සේ පොන්ති දරුවා උපදිනවා. උපදිනාට පස්සේ දැන් මේ වැඩිගෙන වැඩිගෙන යනවා හැදෙනවා. ඒක අයිතිකාරය අම්මවත් තාත්තවත් නෙවෙයි. ඒක අයිතිකේ රූපේ අයිති ගැනීමවත් පිළිසෙවත් ඒ ළමයාවත් නෙවෙයි. ඒවා මව දෙන කිරියන වෙනස් ආහාර පහන් නිසා නිසා ඇතිවෙන්නේ. එතකොට ඒකේ අධිකාරය බාහිර වටේනියා පොතේ දවනවා. තමන්ගෙන මේ මුලාව මේ නොදක්කම නිසාම ඒ නොදක්කමින් බැහැ. මුලාව මේ නොදක්කම තිබෙන නිසාම මේ ලෝක සත්‍යව තමන්ගේ ශරීරය අරගෙන මේ මමය, මේ මගේ ආත්මය, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක් ආදී වශයෙන් ග්‍රහණය කරගෙන සිටින උපාදාන කරගෙන සිටිනවා. මෙන්න මේ අවිද්‍යාව සිටින් දුරු කළාට පස්සේ තමයි කෙනෙකුට පුළුවන්කම තිබෙන්නේ මේ රූපස්කන්ධය තුළ ආත්මයක් නැහැ මේක අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්නට. මේ රූපයේ විතරම පංචස්කන්ධ මනාත්ම කියන අවබෝධ කරගන්න ඕන. ඒකෙන් තමයි සෝවාන්වාදී මාර්ගඵල ලැබෙන්නේ වෙන කිසිම ආකාරයක කියලා බලන්න බෑ. ඒක නිසා මේ රූපස්කන්ධය තුළ තියෙන ආත්ම සංඥා මේකට මේ දක්වා කරපු භාවනාවලින් හා මේ දක්වා අසන දේශනාවල ධර්ම කාරණා තුළින් මේකේ තියෙන අනාත්ම ස්වરૂපේ පැහැදිලිවම අවබෝධ කරගන්න නැති වුණා නම් අඩුවශින් මේ දේශනාවත් නැවත නැවත අහන්න නැවත නැවත කල්පනා කරන්න කල්පනා කරලා තමන්ගේම අවබෝධයෙන් මම මේ කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් මේ ඇයට තමන්ගේ රූපේ පිළිබඳ තියෙන ආත්ම සංඥාව දුරු කරගන්නට පුළුවන් නේ දැන් මේ රූපය අරගෙන අපි කතා කළා ඉතින් අපි එකේ චිත්ත තියෙනවා යටි හැබැයි දැන් මේ චිත්ත කොටිය මේ චිත්තේ තමයි වේදනාව වශයෙන් චිත්තෙන් තමයි වේදනාව වෙන්නේ සිතින් තමයි මේ දේවල් හඳුනාගන්නේ. රූප හරි ශබ්ද හරි ගන්ධ වල හරි රස වල හරි මොනවා හරි හඳුනාගන්නේ සිතින්. සිතින් තමයි මේ දේවල් සිතින් ගලන්නේ. මේ සිතින් කුසල වල අකුසල වල ඕනෑම සිතුවිල්ලක් ඇතිවන්නේ සිත තුළ. ඒක කියන්නේ සිත සංසිඳින් සිත තුළම තමයි දැනීමක් ඇතිවෙන්නේ. එතකොට මෙතන මේ කොටස් හතරක් තියෙනවා වේදනාව, සංඥාව, සංකාර, විඤ්ඤාණ. වේදනාව කියන්නේ විඳින එක. සැප හෝ දුක් හෝ මඳහත්. සංඥා කියන්නේ හඳුනාගන්නේ. සිතේමයි මෙතකින්. සංස්කාර ගැන සිතේ පහළ නැසිතේ. විඥාන කියන්නේ හොඳ දෙපින්සු දැනීම මාත්‍රේ. ඒ පිළිසුදු කියන වචනේ පාවිච්චි කළොත් එන ප්‍රසන්න ප්‍රසන්න භාගයක් නැති නිසා. එතකොට මේ හතරේ තියෙනවා අර ප්‍රශ්නයක්. මේ තේරුම් ගන්න බෑ ඒ ප්‍රශ්නයක් මොකක්ද කියලා. මෙතන තියෙන සමූහ සංස්කෘතිය සහ සංකල්ප ප්‍රඥාතික තා පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. අර සංස්කාරන වශයෙන් පවතින ප්‍රඥාතිය තරන්දරට තේරුම් ගන්නට අපහසු වුණත් අනිත් එක තේරුම් ගත්තත් හොඳට නැති මොන තියෙන ආත්ම සංඥාව දුකකට නෙවෙයි සඳහන්. අපි දැන් වේදනාව ගැන ගන්න. වේදනාව කියන එක ප්‍රඥාක්තියක්. මම මේ මාතෘකාව දන්නේ මාතෘකාව ප්‍රශ්නයක් තියෙනවා. සංජම් කියන්නේ මොකක්ද කියන එක මම දන්නවා. නැති දෙයක් තියෙනවා කියලා පෙන්වන්න කරනවා ඒ තියෙනවා කියලා අපි පිළිඅරගෙන තියෙනවා. මෙන්න මේ දේවල් වලට ප්‍රශ්නක් තියෙ කියලා කියනවා. මේ වේදනාව වේදනාව කියන එක ප්‍රඥාවක්. අපි වේදනාව කියවම පොදු වචනයක්. සැප වේදනාව කියනවා. සැපක් කියනවා. අපි දුක් වේදනාව කියන දුක් වේදනාව. මෙතන වේදනාවක් කියනවා. මේ වේදනාව හඳුනා ගැනීම සඳහා අපි මේකට සැප වේදනා, දුක් වේදනා, මදහත් වේදනා, මදහත් වේදනා, දුක්ඛම සුඛ වේදනා කියන උපේක්ෂා වේදනා කියන කවර වචනයක් හරි අපි යොදා ගන්න. එතකොට මේ ඔක්කොම ඒවා හඳුනා ගැනීම සඳහා දාපු ප්‍රඥාප්ති. වේදනාවේ ස්වરૂපේ මොකද? කිඳින් ස්වરૂපයක් තියෙනවා. නාම ධර්මයක් ඇදලා නැතිව. ඉතර වේදනාවක් ඇති. ඊළඟ වෙනදයන්ගේ ඉතින් අපි මේ වේදනාව හඳුනා ගන්න සම්බන්ධ හඳුනා ගැනීම සඳහා මේක සැපක් කියන එක දුකක් කියන මේක මතහත් වේදනාව. මේක දෙකම එකවට මට්ටම් දෙනවා. තාම සියුම් වේදනාව ඉස්සන් තාත් බල වේදනාව දක්වා විවිධ මට්ටම් තියෙනවා. ඉතින් මේ දාකාරයෙන් මේක හඳුනා ගැනීම එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ වේදනාවේ තියෙන සමූහ ප්‍රශ්නයක් දිහා බලන්න ඕනේ. මොකද න්‍යායන හරි අවබෝධයෙන් ඉක්මනම් වේදනාව අනාත්මයි කියලා තේරුම් ගන්නට බෑ. ඒකයි මේ කරුණ අපි ඉදිරිපත් ගන්න. එතකොට තමයි මම ලබන්නේ පහස්වන්නේ. එතකොට අපි දමු දැන් භාවනා කරනකොට අපි දමු කකුලේ ධනේශ නමාගෙන වාඩිලා ඉන්න ධනේශ ළඟ ලොකු වේදනාවක් දුක් වේදනාවක් උදාහරණයක්. වේදනාව කියන්නේ සතර දුක් නැදහ සියලුම වේදනාවට කියන පොදු වචන. නමුත් අපි උදාහරණ ගන්නවා දුක් වේදනාව. දැන් මෙතන දුක් වේදනාව සමූහයක් වශයෙන් දෙන්නලා අපි ගවස්සන. දුක් වේදනා දැනෙන ධනිස් කොටසින් මේ දැන් රූපේ ගැන දකිනකොට තේරෙන ධන්න රූපේ ගැන අවබෝධ කරගෙන තියෙන නිසා ගන්නවා ධනිය කියන කොටසේ රූපකල රූප කොටස් බුදෝක් තියෙනවා සම්මුතිය වශයෙන් තියෙනවා ඒ වගේම ඒකේ ඇතිවෙන ඇතිවෙන සංකති වශයෙන් මේ රූප ධර්ම පවතින. ඒ වගේක ධන්නේ කියලා අපි අනිත් අතට අපේ සිද්ද වෙන සත්‍යන ධර්ම පිළිදලා තියෙනවා. මේක නිසා අපි ධන්නේ කියලා කරුණා දෙන්නේ. ඇත්ත වශයෙන්ම ධන්නේ කියලා දෙයක් නෑ. ඇත්ත වශයෙන්ම ශරීරයේ කිසිම කොටසක් සත්‍ය වශයෙන් නැහැ. දැන් උදාහරණයක් නියපොත්ත කිව්වොත් නියපොත්ත කියලා සත්‍ය දෙයක් නෙවෙයික් නේ. අර සමූහ වශයෙන් තියෙනවා කියනවා, කතහන වශයෙන් තියෙනවා, දිගින් දිගට සංතති වශයෙන් කියන එක උදා නියපොත්ත කියලා කියනවා. නමුත් සත්‍ය වශයෙන් මේක දෙයක් විද්‍යමාන වන්නේ ඕනම ශරීර කොටසක මේක අදාළ. එතකොට මේ ධනි කොටසේ තියෙනවා අපිට ඕ රූප කොටස් ගණන් කරන්න බැහැ. අපි හිතමු බිලියන් 10 15 කියලා කියනවා. එහෙම නිකන් උපකල්පනයකින් මම ගණන් කරලා තිබෙනවා. වඩා විශාල කොටසක් තියෙනවා. මෙතන තියෙන මේ සෑම රූප කොටසකම එන්නේ එන්නේ එන්නේ තමයි වේදනාව පවතින්නේ. එතකොට මෙතන වේදනාව රාශියක් තියෙනවා ඇති නැති නැති නැති. මේ වේදනා රාශියම සමූහයෙන් එකට අරගෙන අපි කියනවා දුක් වේදනාවක් මන විඳිනවා කියලා. දැන් මේක භාවනා දිනන කෙනෙක් ඉන්නවා නම් සමාධිය දිනන කෙනෙක් ඉන්නවා නම් ප්‍රඥාව දිනන කෙනෙක් ඉන්නවා නම් මේ වේදනාව ඇති වෙන කර්මයේ කොටස දෙකම කිසිම ගැටීමක් නැතුව මම මම කියන මගේ කියන හැඟීමකින් තොරව වේදනාව නැති කිරීමේ අපේක්ෂාවකින් තොරව වේදනාව දෙස්නම සමාධියෙන් බලාගෙන ඉතිව සමන්ට තේනවා ඒක කියන රූප කොටස් බුද්ධාක් නලිය නලිය නලිය නලිය වෙනස් වෙනවා කියන්නේ මේ කියන්නේ රූප කොටස් වල එන්නේ එන්නේ එන්නේ කරන වේදනාව කොටස් ඇති වෙන්නේ කියන එක තමයි වේදනාවක් නෙමෙයි වාගේ වෙනවා කෝටි ප්‍රකෝටි ගන්න මේ සුදු ධනිස් කොටස තුළ තියෙනවා නේද කියන එක පැහැදිලිවම අත්දකින්නට පුළුවන්. ඉතින් මේක අත්දකින්නට බැන්නම් තමයි මේ සමාධිය දිනන ප්‍රඥාව දිනන මේකට ඉතින් වෙන කවුරුත් වැඩිකාරයෝ නෙවෙයි. සමාධිය දිනන පාඩමේ ඒක අත්දකින්නට බැහැ. ඒකට මේ වේදනාවේ සමූහ ප්‍රඥාත්යක් තියෙන එක තේරුම් ගන්න. ඊළඟට වේදනාවේ කියන සංකේත ප්‍රඥාව. සංකේත කියන්නේ ඇති වෙනවා, පැවතෙනවා, ඇති වෙනවා. නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැවත වෙනවා. එතකොට මේ රූප කොටස් නිරන්තරයෙන් ඇතිය තියෙන කියන කියන එක මෙයා දැක්කනේ. මේ රූප කොටස් වල ඉන්ද්‍රියෙන් මේ වේදනාව පවතින කායික වේදනාවක් අපි උදාහරණයක් ගත්තා. එතකොට මේ කායික වේදනාව කියන රූප කොටස් නිරන්තරයෙන් ඇතිවෙනකොට නැතිවෙනකොට ඒ ඉන්ද්‍රියෙන් තියෙන වේදනාව වල ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මෙලෙසින් ඇතිවෙනින් නැතිවෙන වේදනා රාශියක් මෙතන තියෙනවා මේ දැන් දැන් දැන් වේදනාව විදිහ කොටස කොටස ආදේශන තියෙනවා නමුත් මේක තියෙන්නේ හැට තියෙන බෑ සාමාන්‍ය සිතකට දක්වන්නට බෑ මෙතන අනුසතියෙන් මුලා වෙලා තිබෙනවා. අනුසති ප්‍රඥාවෙන් බැහැලා ඉන්නවා. ඒකෝට භාවනා දිනු කෙනෙක් නම් අර විදිහට රූප කොටස දෙසම් බලන ඉන්නකොට වේදනාව දෙසක් තිබින් බලන ඉන්නකොට තමයි තේරෙනවා මේ රූප කොටස් නිරන්තරයෙන්ම නලිය නලිය වෙනස් වෙනස් යනවා. ඒ සෑම රූප කොටසම එන්නේ පවරනවා වේදනාවක් දැනෙනවා. එතනම එතනම එතනම. අර වෙනකොට නැහැ. දිවි දිවි දිවි දිවි යන මෙලෙස දින රූප අලුතෙන් අලුතෙන් උපදින ඒ රූපයේ දිවි පවතින මෙතන සංතතියක් තියෙනවා මේ සංතති ප්‍රඥාවක් තියෙන නිසාම මේ සංතතියක තේරුම් ගන්න බෑ සත්‍යංග මේක තේරුම් ගන්න බෑ ඒක නිසා වේදනාව මම විඳින වේදනාව ඉස්සර ගන්න වේදනාව මිදන් 10ක් තිබුණා 15ක් තිබුණා ආදී වශයෙන් කතා කරනවා මෙන්න මේ ප්‍රඥාප්තිය අයින් කර බලන්න ඕනේ මේ ප්‍රඥාප්තිය අයින් කර බැලුවත් පස්සේ තමයි තේරෙන්නේ වේදනාව විඳින පුද්ගලයෙක් නම් මෙතන නෑ විඳීමක් නෑ කියන එක. වේදනා මුදින පුද්ගලයෙක් නෙවෙයි නමුත් විඳීමක් තියෙනවා. ඔය තමන්ගේ රූපස්කන්ධයෙන් ගත්තොත් එහෙම ඒක මම කියන්නේ ධෛතිකාරී නෙවෙයි කියලා. ධනිස් කොටසක් රූපේ මොකටද? ඒකයි ධෛතිකාරී නෑ. මගේ නෙවෙයි. මම නෙවෙයි. ඒක ස්පාඩුවේ පැතිර තියෙන රූප කොටසක්. එතකොට ඒක ඉන්දියන්නේ කියන වේදනාව ඇති වෙන්නේ හේතුවක් නිසා. විශේෂයෙන්ම කය ස්පස්කයේ මේ මාය ධාතු ස්පස්නේ මොහොම තවත් පට විදාස කොටස් ස්පස් වීම එක මෙතන හේතුවක්. මේ කය මහත්යන් වෙනවා වෙනකොට එතන ඉතින් පදවීමක් වගේ එකක් ඇති වෙන පුළුවන්. ඒක නිසා ඒක තමයි මේ වේදනාව වෙන්නේ. මේ පස්සේ නිසා මේ වේදනාව දෙනවා. එතකොට තේරුම් ගන්නවා මේ පස්සේට වේදනාවක් ඇති කර දෙන්නට ඕනෙකමක් නැහැ. පස්සේ විසින් වේදනාව ඇති කරලා දෙන්නේ නැහැ. පස්සේ තියෙනකොට ඒක නිසා වේදනාවක් ඇති මෙතන මේ පස්සේ කියන එක සංස්කාර කියන වචනේ අපි කතා කරලා වේදනාව කියන එක සංස්කාර කතා කරලා ඒ සංස්කාරය ඇති නැති නැති නැහැ. එතකොට Tamanට තේරෙන්නට ඕන මෙතන මේ මම වේදනාව වේදනාව කියන කතාව වැරදි. Tamanට ඕන විදිහට වේදනාව ඇතිවෙන්නේ Tamanට ඕන විදිහට වේදනාව නැති කරගන්නටත් බෑ. වේදනාව කොහෙවත් තිබිලා දැන හිතට ආවෙත් නෑ. මේ වේදනාව නැතිනොත් දැනෙන්නේ කොහෙවත් යන්නේ නැහැ. හේතු නැති වෙනකොට වේදනාව ඇති වෙනවා හේතු නැති වෙනකොට වේදනාව නැති වෙනවා මේ හේතු ඵල ක්‍රියාදාමයක් නිසාම මේක අනාත්මයි කියලා තේරුම් ගන්න ඕන. අනිත්‍ය දැක්කා අනාත්මය දැක්කයි සමතරව දුක දකින්නට ඕන. මොකද වේදනාවේ දැන් දුක් වේදනාවේ දුක තුනක ඕන කෙනෙක් දකිනවා. ඒක ඕන කෙනෙක් දකිනවා. මේ දුක් වේදනාව බලමු. සැප වේදනාව. සැප වේදනාව නැති වෙන එකම දුකක්. අපි උදාහරණයක් ගමු. මේ දැන් මොනවදම ටෙලිවිෂන් දර්ශනයක් බලබලා ඉන්න තමන් හරියට සතුටින් ආස්වාද කරන එක. තමන් මේක දැනන්නේ කවුරු හරි ඇවිල්ලා ඔක වෙන channel එකට ඔක මාර්ගා නැත්නම් ටෙලිවිෂන් එක ඔක. එතකොට මේකට දුකක් එනවා. මොකද අර ජීවන වේදනාවක් නැති වෙනකොට ඒක එක පහටම විරාගයේ කිසිත ඒක නැතිවීම නිසා විපරිණාමයටපත් වෙන නිසා දුකක් එනවා. තමන් කැමැති කැමැති වේදනාවක් නැති නැති යන එකම දුකක්. මේ සුඛ වේදනාට ඇදීම නිසා ආසාව ඇති කරගෙන තණ්හා ඇති කරගෙන මේ තුලින් සංස්කාර රැස්වීම සංසාරේ දුක් විඳිනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඒක වෙනදක්. අපි මේ කතා කරන්නේ සාද වෙනදක්. එතකොට මේ වේදනාව සුඛ වේදනාව නැතිවීම දුක. හේතුව දෙන්න ඕන. මේ හේතුව හැමදාම බලන්න නැති. ඒ කියන්නේ එක දිගින් දිගට දිගින් දිගට සුඛ වේදනාව ප්‍රාදාන කරගෙන තිබෙන තාක්කල් මේ සුඛ වේදනාව ලබන්න දවස් දෙකවල් සම්පාදනය කරන්නේ. මේක තුළින් දුකක්ම තමයි විඳින්නට විදිහේ සිදුවන්නේ. මේක මිනිසුන් දලෝක සත්‍යයට දෙන්නේ සැපක් වෙන ක්‍රියාවක මේ නිවිතලා සිටිනවා කියන චිත්ත විපල්ලා සම්බුලනවා. මෙන්න මෙතන මේ බුලාව අවබෝධ කරගන්න මේ අවබෝධ වුණාට පස්සේ තමයි තේරෙන්නේ මෙතන තියෙන්නේ සමංගයේ සිටේ තියෙන මුලාවක් කර අනිත් දෙයක් නෙවෙයි ඒකත් ඒකාන්ත වශයෙන් සුඛ වේදනාවක් ඒකාන්ත වශයෙන් දුකක් කියලා. ඇති කරගන්නට විශාල දුකක් ඇති. මෙදිනෙ වෙනවා ඇති වෙනවා නැති වෙන කෙනෙක් විසාරද පහින් ඇති වෙනවා ඊට අමතරව දුක වේදනාවට ඇදීම නිසා සංස්කාර දුක් කොහොම ලබා දෙනාසක වේදනාව දුක කියලා දකින්න මේ විදිහට වේදනාව අනිත්‍යයි කියලා මේක දුකයි කියලා මේක අනාත්මයි කියලා සමන්තම අවබෝධ කරගන්න ඕනේ මේක නිකන් කියනකොට හිතෙන එක නෙවෙයි අවශ්‍ය වන්නේ අවබෝධ වෙන එක දැන් අපි හිතමු මෙයාට කවදාවත් පාපනේ කෑමක් කියලා. ඒක මෙයාට ගන්න දෙනවා. එතකොට මෙයාට ඒක රසය තියෙනවා. ඊට පස්සේ මේ රසය ගැන මම වචන විස්තර කරනකොට Tamanටම තේරෙනවා මේක තමයි මේ රසය කියලා. මේ කියන රසය මේකයි කියලා Tamanටම තේරෙනවා. අන්න ඒ වගේ. මේ මේ වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක Tamanටම තේරෙන්න Tamanටම අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධය දැක්කම ඉතින් ඒක අවබෝධයක් නැත්නම් අවබෝධයක් පඤ්ඤා සමාධිය නැති කෙනෙකුට ඒ අවබෝධය නැත්නම් ඉතින් නිවන කියන්නේ ඒක ප්‍රමාණවන්ත පුළුවන් අවශ්‍ය ප්‍රමාණය ප්‍රඥාව දිනු වෙනකන් එතකොට නිවන ලබන්නට බෑ ඒක නිසා වේදනාව කියන එක මේ කියන සංතර මේ ප්‍රඥාත් දෙකෙන් බැහැ යටි ආකාරයෙන් දකින්න මොකද සමූහ ප්‍රඥා කියන්නේ සංතති ප්‍රඥාතියෙන් බැහැලා මේ සංතති ප්‍රඥාතියෙන් නිරන්තරයෙන් නැති ඇති නැති නැති යන එක නිසාම දුක ඒ ඇතිවෙන්නේ නැති වෙන එක නිසා මේක නැවත නැවත උපදවන්න උත්සාහ ගන්න එක මහා විශාල දුකක් මේ විදිහට මේක වේදනාව දුකක් අනිත් එක සමාන දෝන විදිහට ඇතිවෙන එක බුදුනේ සමාන දෝන විදිහට පවත්න්න පුළුවන් මේක බුදුනේ සමාන දෝන විදිහට නැති කරගන්න පුළුවන් මේක බුදුනේ මේකයි කායිකී කාර්යය මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා ප්‍රාර්ථනා කරගෙන බැලුවට මේකේ අයිතිකාරී නැහැ. වේදනාව දෙන දෙන හේතුවාට පස්සේ වේදනාව ඇති වුණා පැවතුණා නැතිවෙනවා. වේදනාව ඇති වෙන දුන්න හේතු නැතිවෙනකොට ඒක නැතිවෙනවා. මෙච්චර මෙතන තියෙන සත්‍ය ක්‍රියාදාම. ඒක මේක තේරුම් ගන්නට බැරි මිනිස්සු මේ වේදනාව උපාදාන කරගෙන කටයුතු කරනවා. ඒ උපාදාන කරන කටයුතු කරන තාක්කල් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සුඛ වේදනාව කෙරෙහි තියෙන කාමරාගය දුක් වේදනාව කෙරෙහි තියෙන පටිගයක් අගින්නේ කියන මඳහත් වේදනාව කියන ඉස්තරේ තියෙන අවිද්‍යාව දුරු කරන්නේ නැතුව මේ ජීවිතයේ නිදීම කවදාවත් දුක කෙලවර කරයි කියන කතාව සිද්ධ නොවන කාරණාවක් කියලා. සත්‍යපසෝත්‍රයේ කියනවා ඒ සිංහල අදහස අපිට ප්‍රකාශ කළේ. එතකොට මේ විදිහට වේදනාවකට තේරුම් ගන්න. දැන් කියන්නේ තියෙනවා සංඥාව ගැන, සංඛාර ගැන, විඥාන ගැන. මේ එක එකක් විස්තර කරන්න ගියොත් මේ කටුල් කොටස් දෙකක් අපි කතා කරේ. මේ වගේම කාලයක් අපට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි රූපේ ගැන වේදනාව ගැන පමණක් කතා කරේ. ඒක නිසා ඉදිරි දවසට සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන කතා කරමු. එතකොට මේ උදාට හිතාගෙන ඉන්න ඕන සංඥාවේ තියෙන ප්‍රඥාත්ය, සමූහ ප්‍රඥාත්ය, සංදේශ ප්‍රඥාත්ය. මේක අනිත්‍යයි, මේක දුකයි, අනාත්මයි කියන කරුණ තේරුම් ගන්න. ඒකයි. අර ප්‍රඥාත්ය බෙදීමටම මේක අවබෝධ කරගන්න. සංස්කාර සිටේ පහළන සිටේ මේක සමූහ වශයෙන් ගවටලා තියෙනවා. සංකති වශයෙන් ගවටලා තියෙනවා. ප්‍රඥාත්ය මුලාවලා තියෙනවා. මේ සංස්කාර ධර්ම අනිත්‍යයි. ඒ වගේම මේවා දුක, ඒ වගේම මේවා අනාත්මයි කියන අවබෝධ කරගන්න. ඒ වගේම විඥාන ස්කන්ධය ගන්න විඥාන කියනවා දක්ෂෝද දාන කියනවා පාන මනෝ කියන විඥාන හයන. මේක එකක් අරගෙන මේවා සමූහයෙන් ඇතිලා සංකතිය නැතිවම මේවා අනිත්‍යයටපත් වෙනවා මේවා තුළින් දුකමයි මේවා පවතින එකම දුකක් නේ මේවා මම හෝ මගේ ආත්මය කියන අනාත්මය කියන කාරණා ටික මේ කියපු ධර්ම කර්ම පාදක කරගෙන සමාගයේම නුවණකින් අවබෝධ කරගන්න බලන්න. එතකොට තමයි මොකද මොකද මේ කවුරුවත් කියනකොට පොඩි ළමයෙකුට කිරිපොළාගේ ඔක්කොම මෙහෙම ෆෝන් එක නෙමෙයි හරි. අපිට මේ කිසිම කරුණක් කවුරු කියලා දෙන්නේ නැහැ. අපේ හදවත තුළින් අපි අවබෝධ කරපු නිසා අපිට පැහැදිලිව ප්‍රතිපල ඕනතරක ධර්ම කියන්න පුළුවන්. මේ ඇයට පුළුවන්කම තිබෙන්න ඕන අපි මේ මාර්ගයේ දෙන්නා දින මුල් අත දීලා තියෙනවා. ඒ කියන්නේ අනිත් කර්ම පිළිබඳ පැහැදිලි සමාධියම අවබෝධයක් ඇති කරගන්න. මේ සමාධියෙන් ඇති කරගත් අවබෝධය තමයි සාමත්ම අවශ්‍ය වන දෙයක්. භාග්‍යවත් අවබෝධයෙන් සමන්ත නිවන් ලබන්නට බැහැ. බුදුහාමුදුරන්ගේ සර්වඥ සාඥානි බුදුරජාණන් වහන්සේ ළඟ ඒක තුලින් අපට නිවන් ලබන්නට බෑ. බුදුහාමුදුර මාර්ගය කියලා දී අපේ මාර්ගය තමයි නිවන් ලබන්නේ. ඒ වගේම තමයි අනිත්‍යය. ඒකවල සම්පූර්ණ ප්‍රඥානික නියම කතා කරනවා මනුස්සය ගැන කියන්නේ දෙයක් නෑ. එතකොට මේක නිසා තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්නට මේක ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව නැත්නම් මේ අවබෝධය ලබන්නට බෑ. ඒ ප්‍රඥාව සමගයේ සිට තුළ නැත්නම් ප්‍රඥාව ඇතිවන ආකාරයට පාරමී ධර්මයන් පූර්ණේ කරන්න සිදු වෙනවා. එහෙම නැත්නම් කවදාවත් ප්‍රඥාව දිනු කරගන්නට බෑ. ඒ නිසා මේ විදිහට කටයුතු කිරීම තුළින් මෙයාට මේ ජීවිතයේ නිවන් ලබන්න පුළුවන්කම ලැබෙනවා. මේ දක්වා කියපු කර්ම මූල කෙටි සාහාස්‍ය දැන් ඉදිරිපත් කරන මේ දේශනාවෙන් පිළිබඳ බලාපොරොත්තු අපි අද කතා කරන්නේ ප්‍රඥාක්තිය කියන වචනේ පිළිබඳ. ප්‍රඥාක්තිය කියන්නේ සත්‍ය වශයෙන් නැති දෙයක්. නමුත් තියෙනවා කියලා ලෝකයා සම්මත කරගෙන අපි පිළිඅරගෙන තියෙන අපේ සිතේ තෝරන ගැනීමක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් කතා කළා අත කියන එක. අත කියන එක සම්මූල වශයෙන් ප්‍රඥාක්තිය කියන වචනේ තියාපාරිතෙන් කළා. ඒක සතහන් වශයෙන් මුලා වෙලා තියෙන ආකාරය සංඛාන ප්‍රත්‍යන්තයෙන් ඇතිලා තියෙන ආකාරයක් දැන් අපි තේරුම් කළේ ඊට පස්සේ අපි කියන්නේ මොකද්ද සංදාන සංකල්පයෙන් දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඇති දෙකකින් මෙරි වෙන තාක්ෂණික සංකල්පයක් වශයෙන් දිස්සන ආකාරය තියෙනවා මේක මුළු කයත මේක ඊට පස්සේ පතරවන්නට කියන කාරණාවයි දෙවෙනිද කියන්නේ එතකොට තමයි මුළු කයම අරගත්තාට පස්සේ වෙනවන මේක සම්මූහ සමාධියක් තියෙන මෙහෙලේ සංස්කාර ප්‍රඥාප්තියෙන් මගේ සිත දෙකින් ගොස් මුලා වෙලා ගොස් ඒ වගේම සංස්කෘති ප්‍රඥාප්තියෙන් මගේ සිත මුලාවට පත් වෙලා ඉන්නේ. එන්න මේ මුලාවන් අයින් කරගත්තාට පස්සේ තමයි මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් තියෙනවා. අනිත්‍ය වශයෙන් තේනකොට මේ අනිත්‍ය රූප ධර්ම නැවත නැවත උපදවා ගැනීමට හේතුව දුක් විඳින නිසා මේක දුකක් කියලා තේරෙනවා. ඒක වෙනවා. ඒ සාමතරව මේක අනිත්‍ය නිසා මේක දුක් නිසාම Taman ඕන විදිහට පවත්වාගත නොහැකි නිසා Taman ඕන විදිහට ඇති නොවන නිසා කිසිම අයිතිකාරයෙක් නැති නිසාම මේවා ඒකාන්ත වශයෙන්ම අනාත්මයි කියන එක තමයිම අවබෝධ කරගන්න ඕනේ. එන්න මේ විදිහටම අපි ඊළඟට කතා කරේ වේදනාව ගැන. වේදනාව කියන්නේ හිතීම ඒක සැප වේදනාව, දුක් වේදනාව, මදහත් වේදනාව කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේ සහ වේදනාව තුළම තියෙනවා ප්‍රඥාක්ෂය. ඒවා හඳුනා ගැනීම සඳහා අපි දාලා තියෙනවා තමයි සුඛ දුක්ඛ මදහත් උපේක්ෂා විවේචන වචන. මේ ඔක්කොම අයින් කරලා තියෙන විදීම පමණයි පවතින විදීම සම්මූල වශයෙන් අපි මුලා කරලා තියෙනවා. අපි වේදනාවක් පිළිගන්නේ වේදනාව ආශ්‍රිතව කියලා කියලා ඉතින් වෙලා අපි අත්දකින්නේ නමුත් ලෝක සත්‍යයක වේදනාවක් වෙනවා කියලා දකින්නේ. මේක නැවත නැවත ඉපදිතදී මරිනේ නිවන වේදනාව ගොඩාක් අපි මේ අත්දකින්නේ ඒක විනාඩි දිනවල යටි සත්පගත අත්දැකත් ඒ දෙකේ ක්‍රියාවලිය මොනවද කියන්නේ නමුත් ලෝක සත්‍යයට එහෙම පේන්නේ නිසා ඒක මම වේදනාව මගේ වේදනාව මෙතෙක් වේදනාවක් ප්‍රශ්නය කියලා මුලාවට පත් වෙනවා. මෙන්න මේ මුලාව දෙක අයින් කළාට පස්සේ වේදනාවේ අනිත්‍යතාවය බලන්නේ අනිත්‍යතාවය කියන්නේ මේ වේදනාව අනාත්මයි කියන කවබෝධ කරගන්නට. ඊට ඊටත් අමතරව අපි කරන ප්‍රකාශ කරන සුඛමෝදනාවක් දුකක් වශයෙන් අවබෝධ කරගන්නට කියන කාරණා. මෙන්න මේ විදිහට කටයුතු කළාට පස්සේ වේදනාවේ තියෙන අනිත්‍යතාවය තේරුම් ගන්නට පුළුවන්, දුක්ඛ ස්වરૂපය තේරුම් ගන්නට පුළුවන්, අනාත්ම ස්වરૂපය තේරුම් ගන්නට පුළුවන්. ඊට පස්සේ අපි කතා කීවේ මේ අයදී ප්‍රඥාව ගැන සංඥා සංඛාර විඥාන කියන ප්‍රතිස්පන්ද තුනම සමුදේ යෝගාකාරී සංකේතන ශියාකාරී ඒවා අනිත්‍ය බව, ඒවා දුක් බව, ඒවා අනාත්ම පුළුවන් බව තේරුම් ගන්න ඒ අවබෝධ කරගන්න කියන එකයි මේ ප්‍රශ්න ප්‍රකාශ කරන්නේ. නැගීමක් වශයෙන් ධර්ම කාරණාවල පිටු සාරාංශය මේකයි මේ අනුව මේ ධර්මම නැවත නැවත සිතීම තුළ මේකට මේ පිළිබඳ ගැඹුරු ගැඹුරු ගැඹුරු අවබෝධ ලබන්න පුළුවන්. සමහරවිට ප්‍රඥාවේ ගැඹුරේ ප්‍රමාණය නම් තාද්දරටද ඒකා දෙයටයි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. මම කියනකොට බලන්න අද මේ ධර්මය අහන්න ඊට පස්සේ යම් කිසි දවසක ප්‍රඥාව වැඩි වුණාට පස්සේ මේ ධර්මය එදාට ඇති වෙන අවබෝධය මේක වඩා වැඩි බව තේරෙනවා. අවකාශයන් ඊට වඩා අවබෝධය වැඩි බව තියෙනවා. මේක මට බොහෝ දේ කියලා කියන කතාව මේක සත්‍ය වශයෙන්ම සිදු වෙනවා. ඒක නිසා තමයි මේ ප්‍රඥාව තුළින් මේවා අහකට දාන දන්නේ මේවා අදාහලා මේකෙන් අහලා අනිත් කෙනෙක් පිටු කරේද දන්නේ ඒක නිසා නැවත නැවත ඒක සිතිවිලි මානසිකාර පාස්තර අවබෝධය තුළින් මේ ධර්මය අවබෝධ කරගන්න තුළින් මේ කුසල ශක්තිය තුළින් මේ ආයත මේ ජීවිතයේ නිවන සංසිඳන වාසනාව ප්‍රති උදා වේවා කියලා ආශිර්වාද කරනවා. එසේ වෙනකොට මේ ජීවිතයේදී නිවන අවබෝධ කරගන්න පවත්තර කල්පෝත් සංකල්පයන් හැදුවා. මේ භවයේදී නැතුණත් වල අනාගත භවයේදී හෝ එහෙමත් නැත්නම් මත බුද්ධ ශාසනය බුද්ධ ශාසනය නැත්නම් මත බුද්ධ ශාසනයකදී හෝ නිවන් දැකීම සඳහා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයේ ඒනෝ මේ මනස්කාර ප්‍රයත්නය මේ කුසලකයේ නිස්මන්ත වශයෙන් මිනිස්සු වශයෙන් මේ වෙන ඇති වාසනාව වෙනවා ඇති සින්න වේවා කියලා ස්නේහ කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නම්. හොඳයි නිවන් දෙන්නේ මොහාකාශත් හරිදෙන පාඩු ගැන ආකාශත් හරිදෙන මට්ටම දේවානාගා මෛත්‍රිකා පින්නන්තං මොදිත්වා සරණ ලක්ෂණ දුරාසනං ආපාසත් හරිදෙන මට්ටම දේවානාගා මෛත්‍රිකා පින්නන්තං මොදිත්වා සරණ ලක්ෂණ දේශනං ආකාශත් හරිදෙන මට්ටම දේවානාගා මෛත්‍රිකා අනුමෝදිතා සම්මතන්තු මං පාන්ති ප්‍රාර්ථනිකං නිරෝපින කම්මිනේ හෝමි මං සමාගමෝ සතං සමාගමෝ හෝතු රාමනිබ්බාන පත්‍යා ධම්මේ පුඤ්ඤං ආසවත්‍යා වන්තු දුක්ඛා අමිච්ඡතු හදන සියලුම කුසල ශක්තියෙන් නිරේ සම්පතසල සේවා පරිලෝක සම්පතත් සේවා සම්මාසන නිවනිසන් සිංගම්නේ සංකේතෝ ස්වාමීවා අභිවාදන සෝමස් නිත්තං වද්ධා පුතානෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති අභිවන්නෝ සකම් බලං ආරෝග්‍ය සම්පත්තේ සම්ම සම්පත්ති නියමිත අපෝ නිබ්බාන සම්පත්ති විනාශී සමින්දතු සුපතේ වානස්සදේ